කල්යාණ මිත්‍ර අපේ ගෞරවනීය ආම්බරණ වහන්සේලා දෙන අවස්ථරයි. කල්යාණ මිත්‍රවරුනි අපි යන ගමන් ගැන මම දැන් කතා කළා. ගමන් කීපයක් අපි ගමන් කරන බව, ගමන් කීපයක අප යෙදෙන බව එකක් තමයි අපි හිතලා අහවල් තැනට යන්න ඕනි කියලා අපි යනවා. දැන් මෙතෙන්ට එන්න ඕනි කියලා ආවා. ආපහු ගෙදර යන්න ඕනි කියලා යනවා. ඒ විදිහට මේ ශරීරයෙන් යන ගමනක් තියෙනවා. ඒක ගැන අපි කතා කළා. එතකොට අපි ওই යන ගා ගමන් ගමන් කියන ඒවා ඔය ශාරීරිකව යන ගමන. ගෙදර යනවා, වැඩට යනවා, කඩේට යනවා, සෙල්ලම් කරන්න යනවා, ගමේ යනවා රට යනවා මේ ඔක්කොම ශාරීරිකව සිද්ධ වෙන ගමන. ඊළඟට මේ මානසික වශයෙන් යන ගමන් කියනවා දැන් අපි මෙතන කොහෙවත් යන්නේ නැතුව මෙතන වාඩි වෙලා හිටියට මානසික වශයෙන් අපි හුඟක් ඈත යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ මනස පිළිබඳ කතා කරනකොට ධම්මපදේ අපි කවුරුත් දන්න බුද්ධ වචනය මේ මනසේ ස්වභාවය ගැන කියනවා දුරක් ගමන් බොහෝම ඈත යනවා. ඒ කියන්නේ කයට යන්න බැරි තරම් ඈත තැන් වලට හිතට යන්න පුළුවන්. දුරක් ගමන් දුර යනවා. ඒක තරම් දැන් අපි සාමාන්‍යයෙන් තනියම යන ගමන් අඩුයි. කවුරු හරි යාළුවෙක් එක්ක, කවුරු හරි පවුල කෙනෙක් එක්ක, කවුරුන් හෝ පිරිසත් එක්ක තමයි හුඟක් ගමන් යන්නේ. නමුත් මනසේ ස්වභාවය නම් මනස කයට වැඩිය දුර ගියාට තනියමයි යන්නේ ඒක තරම්. දැන් මේ මනස දුර යනවා කියන්නේ ඔය ඇමරිකාවට එංගලන්තයට යනවා කියන අදහසම නෙමෙයි. දැන් අපි කයින් කරන දේවල් තියෙනවනේ. වචනයෙන් කරන දේවල් තියෙනවා. දැන් කෙනෙකුට බනිනවා. ඒක වචනයෙන් කරන දෙයක්. වචනයේ ගමනක්. දැන් ඊට වැඩිය හිත ඈතට යනවා. ඒ බනින්න ඕන ටිකට වැඩිය හිතින් බනිනවා. තමට ගහනවා. හිතින් ගහනවා. හැබැයි අපි ඇත්තටම කරන්නේ බනින එක. ඇත්තටම කරන්නේ හිනා වෙන එක. නමුත් හිතින් උගක් කරලා ඉවරයි. හිතින් උගක් හිංසා කරලා ඉවරයි. ආරදීලා ගහලා හිරිහැර කරලා පලිය අරගෙන උගක් හිතින් කරපු කරනවා. එතනට ඇත්තටම කය හෝ වචනේ එච්චර දුර යන්නේ ඊට මෙහෙන් නතර වෙනවා. ඒක තමයි ඇත්තම ඇත්ත. ඒ කියන්නේ ඕනම දැන් මිනිමරු විශ්වන්න. එතකොට එයාගේ මනස දුර ගිය දුර තරම් හිත ගියේ මේ ශරීරයේ ගියේ නැහැ. ශරීරයේ මිනිහක් මරපු එක ඇත්ත. නමුත් ඊට වැඩිය හිත හුඟක් ඈතට ගියා. ඒ හිත හිතින් සැලසුම් කළ දේවල් වලින් බොහොම ස්වල්පයයි අපි කටින් කියන්නේ සහ කයින් කරන්නේ. තරහ විතරක් නෙමෙයි ආශාව පැත්තෙන් ගත්තත්, ඊර්ෂ්‍යාව පැත්තෙන් ගත්තත් ඔය ඕනම හැඟීමක් ඔස්සේ මනස යන දුර තරම් දුරක් බහුසිත වශයෙන් කිසිම මිනිසෙක් යන්නේ නැහැ. යන්න බෑ. එහෙම යන්න හැකියාවක් නැහැ. දැන් අපිට ලබා ගන්න කොච්චර දේවල් වලට ආශාවක් වෙනවද හිතේ. නමුත් ඒවෙන් කීයෙන් කීයද අපි ලබා ගන්නේ? කීයෙන් කීයද අපි සංසගත කරගන්නේ? කීයෙන් කීයද අපි පරිහරණය කරන්නේ? ආස්වාදේ ලබන්නේ රස විඳින්නේ. හැබැයි කීයක් රස විඳින්න කීයක් අයිති කරගන්න කීයක් මගේ කරගන්න කොපමණ ප්‍රමාණයක සතුට ලබන්නට හිතින් ගමන් යනවද හිතින් සැලසුම් කරනවද ඉතින් ඒ නිසා මේ මනසේ ස්වභාවය නම් කයට වැඩිය හුඟක් දුර යනවා දුරන් ගමන් හුඟක් දුර යනවා හිත හිත කොතර දුර යයිද කියලා කිසි කෙනෙකුට කියන්නට බෑ. සීමාවක් නැහැ. හිතට යන්න පුළුවන් දුර, දුර කියන්නේ භෞතික දුර නෙමෙයි, ඔය විදිහට සැලසුම් කරමින්. සැලසුම් හදමින් කොච්චර දුර යයිද කියන්නේ. ඔහේ යන්න පුළුවන් තරම් වෛරයෙන් පටන් ගත්තාම ඉතින් වෛරයේ ඔස්සේ මුළු රටක් ජනතාවක් ලෝකයක් විනාශ කරන මට්ටමට ඔහේ මානසික සැලසුම් හදමින් යන්න පුළුවන්. සීමාවක් නැහැ. කාටවත් බාධා කරන්නට බෑ. කාටවත් ලෝකයෙන් දැනගන්නත් බෑ. මේ තනත්තගේ මනසේ ගමන කොතෙන්ද කියලා. දැනගන්න පුළුවන් නම් ලේසි නෑ. ඉතින් ද්වේෂය ඔස්සේ විතරක් නෙමෙයි බය ඔස්සේත් පුළුවන්. ආශාව ඔස්සේත් අපි බොහෝ දුර යනවා මනසේ. සීමාවක් නෑ ඒකට. මෙන්න මෙතනින් එහාට හිත ආශාව ඔස්සේ යන්නේ නැහැ කියලා සීමාවක් නැහැ. ඒ නිසා තමයි ඔය හිතන්න සීමාවක් නැහැ කියන්නේ. හිතන්න සීමාවක් නැහැ කියන එකෙන් අදහස් එක අදහසක් තමයි ඔය හිතට හැඟීමක් ඔස්සේ ක්ලේශයක් ඔස්සේ ඕන තරම් දුර යන්න පුළුවන් කියන්නේ. අපි අඳුනාගත්තේ නැත්නම් අපිට ඒ ගැන අවබෝධයක් ලැබුණ නැත්නම් කවුරු හරි අපිට කියලා දුන්නේ නැත්නම් එහි විපාකය අපිම අත්දැකේ නැත්නම් ඒ ඔහේ හිත නිදහසේ රිසිසේ තමන්ගේ ගමන යනවා. බොහෝ දුර ගිහිල්ලා. ඒ නිසා මනසින් කොච්චර අපි අ පිළිතු වෙනවද කියන එක. අසන්තෝෂයකපත් භෞතික වශයෙන් මොනවත් තෝන්නේ හිතින් පුළුවන් අපිට දුක් වෙන්න. මෙහෙම වෙයි අර එහෙම වෙයි කියලා හිතලා දුක් වෙන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. භෞතික වශයෙන් කවුරුවත් බය කරන්න ඕනේ හිතන පුළුවන්. ඉතින් මේ මේ ගමන තමයි ලොකුම ගමන. ඔය මනස යන ගමන. ඒ ගමනේ තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. මොකද ඒකට බස් එකක් ඕනේ කවුරුවත් ඕනෙත් නැහැ. ධානිත් ගමන් යන්න සමහරට අපිට එනවා කියපු කෙනෙක් ආවේ නැත්නම් අපි ගමන යන්න විදිහක් නැහැ. නමුත් මේ හිත යන ගමන යන්නේ තනියම. අපිත් දන්නේ සමහර විට. Tamanටත් රහසේ හිත යනවා. දුරන් ගමන් ඒක තරම් අසරීරම් ශරීරයක් ඕනේ යන්න. හිතට පුළුවන්. ගුහාසයන් මේක මේ රහසේ වෙන දෙයක්. ඒක හරියට ගුහාවක් ඇතුලේ වගේ කියන්නේ ඒකනේ. ඒක මේ එලිපිට නෙමෙයි. ප්‍රසිද්ධිය නෙමෙයි. කාටත් තේන්න නෙමෙයි. මනසේ ගමන හැංගිලා හොරෙන් කාටත් නොදැනෙන්නට තමයි සිද්ධ වෙන්නේ. ගුහා හරියට ගුහාවක් ඇතුලේ වගේ, අඳුරු ගුහාවක් ඇතුලේ වගේ. දැන් මේ කාරණා මේ මේ গুপ্ত දේවල් නේ අපේ හිතේ වෙන දේවල්. හිතේ ස්වභාවය නේ. ඉතින් මේක අඳුනගන්න පුළුවන් අපිට. ඔය හිතන හැම වෙලාවකම බලන්න මේ ලක්ෂණ නැද්ද? කොච්චර දුර හිත ගියාද? ඒ උදව්වක් කරන පැත්තට එහෙමයි කාට හරි උදව්වක් කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් අපි ඒ ඔස්සේ හිතනවා කොහොමද කරන්නේ? ඉතින් සෑහෙන්න ඇති යනවා. ඒක අපි හිතන දේවල් කරන්නේ සමහර විට. ඒ කරන්න තරම් මුදලකුත් නැහැ. වෙලාවකුත් නැහැ. සමහර විට ලොකු ඕනකමකුත් නැහැ. නමුත් අපි මනසින් හිතනවා. මනසින් ලොකු මුළු රටම වෙනස් කරන්න ඕනේ, ලෝකය වෙනස් කරන්න ඕනේ. ඒ විදිහට හිතනවා. දුරංගම වාතුර යනවා. පත්තරේ අපි කියවුත් අපරාධයක් අපි ඒක හිතනවා මේවා නිදාන්න ඕන මේවට දඬුවම් කරන්න ඕන ප්‍රතිචිය එල්ලලා මරන්න ඕන ගල් ගහ. දැන් බලන්න කොච්චර දුර ගියාද? දුරන් තමයි. අර පත්තරේ කියවපු එක වචනයක් එක වාක්‍යයක් පදනම් කරගෙන එය දොරටුවක් කරගෙන වාහනයක් කරගෙන අපි යනවා දුර ගමන. කවුද? මනස. දුරන් ගමන් ඒක කරා කවුරුවත් එක්ක නෙමෙයි යන්නේ. කිසි කෙනෙක් එක්ක නෙමෙයි යන්නේ. කාටවත් එන්න බෑ. භෞතික වශයෙන් එන ගමන් වලට සහායකයෝ ඉන්නවා. කණ්ඩායම් විදිහට යන්න පුළුවන්. බස් වේද නැගිලා යන්න පුළුවන්, කෝච්චියක යන්න පුළුවන්, නැවත යන්න පුළුවන්, අහස් යාත්‍රාවක යන්න පුළුවන්. පිරිසක් විදිහට නමුත් ඔය මනසේ යන ගමනට කවුරුවත් නැහැ. කවුරුවත් එක්ක යන්නත් බෑ. දෙන්නෙකුට එකතු වෙලා හිටන්න බෑ. අමාරුයි. පිරිසකට එකතු වෙලා හිතන්න බෑ. හිතන්න වෙන්නේ තනි තනිව. ඒ එකතු වෙලා ඒකාත්මික වෙලා හිතනවා කියන එක බොහෝම දියුණු මානසික ස්වභාවය. එහෙම නැත්නම් අපි හැම වෙලේම හිතන්නේ පෞද්ගලිකව. මම විදිහට. මගේ විදිහට. ඉතින් මම විදිහට හිතන තාක්කල් තනියමයි අපි හිතන්නේ. ඉතින් මේ මම කියන මගේ මම විදිහට හිතන එක අතාරින්න පුළුවන් නම් එතන මම විදිහට හිතන එක අතහැරපු දෙන්නෙකුට තුන් දෙනෙකුට හතර දෙනෙකුට අන්න හිතන්න පුළුවන් එතන වෙන් වෙලා නෙමෙයි හිතන්නේ. ඉතින් එහෙම දැන් ඔය එක්තරා අවස්ථාවක මේ රහතන් වහන්සේලා තුන් නමක් වැඩ සිටියා ගෝසිංග වනයේ. ඉතින් මේ ගෝසිංග වනයේ වැඩ සිටිනකොට මේක අභය භූමියක් රක්ෂිත වනය මේකට මුලකාරයෙක් සිටියා. බුදුරජාණන් වහන්සේ දවසක් වැඩම කළා මේ ගෝතික වනයේ. ඉතින් එතන හිටිය මුරකාරේ මුරකාරයාගෙන් ඇහුවා මම ගියාට කමක් නැද්ද ඇතුළට බුදුරජාණන් වහන්සේ. එතරකො ගියාට කමක් නැහැ. හැබැයි හාමුදුරුවෝ තුන් නමක් භාවනා කරනවා. ඒ අයට බාධා කරන්න නම් එපා කියලා. අනිත් බුදුහාමුදුරුවෝ ඉතින් වැටුගන්ක නෑ මම බාධා කරන්න දෙයක් නෑ. බුදුහාමුදුර වැඩම කළා. ඉතින් වැඩම කළාම ඉතින් මේ හාමුදුරුවෝ නම මහරහතන් වහන්සේලා ඉතින් බොහොම ගෞරවයෙන් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට අභිවන්දනය කරලා ආසනයක් පිළිගන්නලා ගිලම්පස දීලා ඉතින් ඇහුවා මේ කොහොමද මෙතන කටයුතු කරන්නේ ඉතින් එතකොට මේ ස්වාමීන් වහන්සේලා අපි කතා කිරිල්ලක් නැහැ සාමාන්‍යයෙන් කතා කරන්නේ. අපි නිහඬව තමයි ඔක්කොම වැඩ කරන්නේ. අ පින්න පාත යනවා කවුරු හරි හාමුදුර කෙනෙක් ඉතින් අනිත් හාමුදුරුව මෙතන ඉන්න අය මෙතන ඉතුරු වැඩ ටික කරනවා. පෑන් වාදන හදනවා. ඉතින් සමහර විට ලොකු බැරල් වගේ වට සමහරට වතුර එකතු කරනවා ඇති. ඉතින් තනියම ඔසවන්න බැරි වුණොත් අතින් සංඥාවක් කරනවා. ඒක අනිත්‍ය නෑවිලා උදව් කරනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නමුත් සාමූහිකව වැඩ කරනවා. සති දෙකකට විතර සැරයක් පොයේ දවසේ අපි රැයක් එළි වෙනකල් ධර්ම සාකච්ඡා කරනවා. ඒ විදිහට තමයි අපි මෙතන වැඩ කරන්නේ කතාව අවශ්‍ය නැහැ. කියලා වැඩගත් ප්‍රකාශයක් කරනවා ශරීර තුනක් තිබ්බට මෙතන තියෙන්නේ එක හිතයි කියලා. මේ ස්වාමීන් කියනා මෙතන ශරීර තුනක් පිටට තියෙන්නේ එක හිතයි. වෙන වෙනම නෙමෙයි අපි හිතන්නේ එකට හිතයි. ඒ බුදුරජාණන්සේක බොහෝම ප්‍රශංසා කරනවා ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ භාවනාවට ඒ ප්‍රතිපත්තියට සහ ඒ සාමූහිකත්වයට අපි කොච්චර සමූහයක් කියලා කිව්වත් අපි කියලා කිව්වත් සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍රෝනේ අපි කියන තැන වෙන් වෙන්ව මමලා ඉන්නවා. දැන් 100ක් එකතු වෙලා අපි කියලා කිව්වට කාටද මේ අපි කියන්නේ? දැන් ප්‍රති කියන අපි නම් ඒවට කැමති නැහැ. මේ කවුරු ගැනද අපි කියලා කියන්නේ? මේක නිකන් වචනයක් විතරයි. අපි කියලා කිව්වහම ඒක වචනයක් විතරයි. කවුරු ගැනද මේක අපි කියලා කියන්නේ? ඉතින් එතන වෙන වෙන වෙන විදිහටම හිතන අය ඉන්නවා. ඕනම අපි එකයි කියලා කිව්වට දහ දෙනෙක් එකතු වෙලා අපි එකයි කිව්වට අපි එක පවුලක් කිව්වට ඒ ඒක ඇතුලේ වෙන වෙනම හිතන අය ඉන්නේ. එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ අදහස් වෙනස්, එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ ආකල්ප වෙනස්, ඕනකම් වෙනස්, බලාපොරොත්තු වෙනස්. මත් නිසාද වෙනස් වෙනස් වෙන් වුණු මම මමවල් ඉන්න නිසා ඒතර පෞද්ගලිකත්වයේ තියෙන අතර පෞද්ගලිකත්වය යාගෙන තමයි ඒක නැති කරගෙන නෙමෙයි. ඒ ඒ වැටවල් ටික ඒ bitter පැටු ටික තියාගෙන හරියට bitter පාර්සල් එකක් වගේ. දැන් bitter මල්ලක් ගන්නකො. ඒතර bitter 10ක් විතර එකතු වෙලා තියෙනවා. 10ක පාර්සල් එකක්. 10ක මල්ලක්. 10ක බෑග් එකක්. හැබැයි මේක වෙන්වෙන් සීවි ඉන්නේ. එකක් බවටපත් වෙලා නැහැ. කටු වලින් වෙන් කරගෙන ඉන්නේ. ඒතර ඒ වගේ තමයි අපි කියලා කිව්වහම. එතන නැහැ එකතුවක්. වෙන්වෙන් වශයෙන් කොච්චර අපි කොපමණ දුරට කිව්වත් වෙනසක් නැහැ කියලා. දෙන්නෙක් අතර නැත්නම් දෙපිරිසක් අතර කණ්ඩායමක් අතර අපි කොපමණ කිව්වත් මෙතන වෙනසක් නැහැ අපි ඔක්කොම එකයි කියලා එතන වෙනසක් තියෙනවා පෞද්ගලිකත්වයේ තියෙන කල් වෙන වෙන වශයෙන් හිතන ගතිය තියෙනවා ඒකට තමයි පෘථග්ජන කියලා කියන්නේ වෙන් වෙන් වශයෙන් හිතන ස්වභාවයට. ඉතින් ওই වෙන් වෙන් වශයෙන් හිතන අය 100ක් එකතු වුණා කියලා එක්කෙනෙක් වෙන්නේ නැහැ. අපි වෙන්නේ නැහැ. වෙන් වෙන් වශයෙන් හිතන 100ක් එතන ඉන්නේ. ඉතින් 200ක් එකතු වුණත් ඒක අපි වෙන්නේ නැහැ. මමව මමවල් 200ක් එකතු වුණා කියලා අපි වෙන්නේ නැහැ. මම නැති වුණොත් තමයි අපි කියන එකට එන්න පුළුවන්. මම ඉන්නකල් අපි වෙන්නේ මමමයි. මම මමමයි. ඉතින් අපි ඔක්කොටම එක ඇඳුමක් ඇඳගෙන මෙන්න අපි කියන්න. එහෙම නැත්නම් අපි ඔක්කොටම එක විදිහේ කරපු ටිකක් දාලා අපි කියන්න පුළුවන්. එහෙම නැත්නම් එක විදිහේ එක විදිහේ ගෙවල් ටිකක් හදාගෙන අපි ඔක්කොම එකයි කියන්න පුළුවන්. ඒ අතින් සමානයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මොනවා හරි දෙයක් අරගෙන එක විදිහේ පොඩියක් අරගෙන මේ පොඩිය යත්තේ අපි ඔක්කොටම තියෙන එක පොඩිය කියලා. ඉතින් ඒක නෙමෙයි මම කියන්නේ. ඒක ඇතුලේ වෙන වෙන අපි හිතන අදහස් වෙනස්. ඉතින් අපි ඔය කිව්වට අදහස් සමානයි කියලා දෙන්නෙක් අතර ඒක ඇත්තක් නෙමෙයි. මේ අදහස් කොච්චර හිතට තියෙනවද කියන එක දන්නේ නැතිව කියන ප්‍රකාශයක්. මිනිස් හිතට අදහස් තියෙන්න පුළුවන් කෝටික කෝටි ගාණක්. හිතවත් දන්නේ කොපමණ අදහස් Taman තුල තියෙනවද ඉතින් ඒ අතර මේ කෝටි ගාණක් තියෙන අදහස් අතර එකක් දෙකක් ඔන්න සමානයි. අනිත් කෙනාගේ හිතෙත් එහෙම අදහස් තියෙනවා. එක විදිය කෑම කන්න කැමති, දෙන්නම කැමති පොල් සම්බෝලකයි. ඉතින් ඒකෙන් කියන්න බෑ අපි දෙන්නම සමානයි. අපේ අදහස් සමානයි කියලා. මොකද සමාන නොවන පරස්පර ගැටෙන විරුද්ධව යන අදහස් තව කෝටි ගණන් තියෙනවා විතරක් නෙමෙයි ඒවා හිතන්න පටන් ගත්තාම ඒ අදහස් මතු වෙනකල් ප්‍රශ්නයක් මතු නැත්තම් ප්‍රශ්න නෑ හැබැයි කවදා හරි මතු වෙන්න පටන් ගත්තාම අන්න තේරෙනවා කොපමණ තරතරයක් මේ සමානයි කියපු පිරිස් අතර තියෙනවද කියලා. ඒක ඇත්ත. ඒ නිසා ප්‍රත්‍යඥ ප්‍රත්‍යඥ ස්වභාවය තුල එකතු වෙන හැම එකතු වීමක්ම తాවකාලික. සදාකාලිකනේ ඒ ප්‍රත්‍යඥ ස්වභාවය මතුවෙනකොට විවිධත්වය මතුවලා එනකොට පරස්පරය ගැටීම එනකොට වෙන්නීම සිද්ධ වෙනවා. ඒක අද වෙන්නත් පුළුවන්, හෙට වෙන්නත් පුළුවන්. කවදාවත් වෙන්න පුළුවන්. භෞතික වශයෙන් කොහොම වුණත් මානසික වශයෙන් දුරස් ස්වභාවයේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ මනස අපි කොච්චර සිත්යෙන් හිටියත් භෞතික වශයෙන් සිත හිතන්නේ තනියම. කවුරුවත් එක්ක නෙමෙයි. ඒක තරම් තනියමයි. තනිවමයි. ඉතින් මේක අපිට තේරුම් ගන්න පුළුවන් මේක අමාරු දෙයක් නෙමෙයි. අපේ හිත දිහා බලන්න, අපි හිතන විදිය බලන්න. මේ ගාථාවේ තියෙන හැම කාරණයක්ම අපිට අවබෝධ කරගන්න පුළුවන්. දුර යනවා කියන එක පේනවා. කොච්චර දුර යනවද? කොච්චර අපි දුරට සැලසුම් හදනවද? හොඳට නරකට මෛත්‍රියෙන්, ද්වේෂයෙන් කොච්චර සැලසුම් හදනවද? කොච්චර ඈතට යනවද? ජනාධිපති වෙන්න තරම් කෙනෙක් ඈතට යන්න පුළුවන් රජ වෙන තරමට ඈතට යන්න පුළුවන් සිටුවරයෙක් වෙන තරමට ඈතට යන්න පුළුවන් හමුදා නිලධාරියෙක් වෙන මට්ටමට ඈතට හිතන්න පුළුවන් සාන්තුවරයෙක් මුනිවරයෙක් වෙන මට්ටමට කෙනෙක්ගේ මනස ඈතට හිතන්න පුළුවන් ඉතින් ඒවයි සීමාවක් නැහැ නඩුවෙක් වෙන්න ගායකයෙක් වෙන්න ඕනේ තරම් ඈතට යන්න පුළුවන් දුරන් ගමන් දුර යනවා ඒ ළඟ නෙමෙයි ගාක් දුර යනවා ඒක තරම් මේ යන්නේ තනියමයි කවුරුවත් එක්ක යන්න බෑ තනියම තමන්ම හිතන්නේ ඒ නිසාම ගුහාස්තයන් රහසින් රහසින් කියන්නේ දන්නේ නැහැ අනිත් අය. අනිත් අයට කියන්නත් බෑ. කියන්න බෑ කියන්නේ ඉතින් මේක සමන් දන්නේ නැහැ හිතපොත්තර ඈත යනවා කියලා තව කෙනෙකුට කොහොමද කියන්නේ? ඉතින් ඒ නිසා කෙනෙක්ගේ මනසේ මොනවද තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. අප්‍රකටයි. ඇංගිලා ගුහාස්තයන් ශරීරයක් නැහැ අතරීරක් ශරීරයක් ඕනේ නැහැ ඒකට ශරීරයට කරන්න පුළුවන් දේවල් නෙමෙයි හිතන්නේ ශරීරයට කරන්න පුළුවන් දේවල් වල සීමාවක් වෙනවා 10 දිනකට ගහන්න බෑ ශරීරයට නමුත් හිතට පුළුවන් 10 දිනකට නෙමෙයි 100ක් එක්ක හරි ගහ ගන්න තරමට සැලසුමක් හදාගන්න හිත හිත ඉන්න පුළුවන් ඒ පිටුපස්සනයක් නැහැ ඒක අතරීරක් යේ සිත්තං දැන් මෙන්න හිතේ ඇති මෙන්න හිතේ ස්වභාවය ලේසි නැහැ කල්යාණ මිත්‍රවරුනි. හිතේ හිත කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. මේ අපිට ලැබිලා තියෙන හිත සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයි. ඔය කුංචි ළමයි සෙල්ලම් කරන දේවල් තියෙන එහෙම එකක් නෙමෙයි. මෙන්න ස්වභාවය. කොච්චර දුර යනවද කියලා සීමාවක් නැහැ. ආශාවේ සීමාවක් නැහැ. ද්වේෂයේ සීමාවක් නැහැ, භයේ සීමාවක් නැහැ, ආදරයේ සීමාවක් නැහැ, අනුකම්පාවේ එකකවත් සීමාවක් නැහැ. ඕන තරම් දුර යන්න පුළුවන් කායෝනික නවන මනෝ ලෝකවෘත්ති. තනිවම සුදකලාවම පෞද්ගලිකවම ශාරීරික වශයෙන් ප්‍රායෝගික වශයෙන් කරන්න බැරි දේවල්. ශරීරයක් නැතුව තමන්වත් දන්නේ නැතුව අනිත් අයට කොහොමද දැනගන්න බැරි වෙන විදිහට හැංගිලා රහසින් ඉතින් මෙන්න හිතේ ස්වභාවය දැන් මේක එලිපිට වෙනවා නම් අඳුරගන්න ලේසි දැන් ඔය මනසේ ගමන සිද්ධ වෙනවා නම් මේ එලිපිට එහෙනම් ඉතින් තව කෙනෙකුට හරි පුළුවන් උදව් කරන්න ඔච්චර දුර යන්න එපා කියන්න ඇදලා ගන්න පුළුවන් දැන් කෙනෙක් අනවශ්‍ය ගමනක් යන්න හදනකොට අපිට පුළුවන් අතින් අල්ලලා නවත්තන්න එපා කියනවා නැවතුන් නැත්නම් අතින් අල්ලලා නවත්තන්න බැඳලා දාලා හරි නවත්තන්න පුළුවන්. මක්නිසා මේක ශරීරයෙන් යන ගමන සහ ප්‍රකට ගමන. දෙලෙන ගමන, එලිපිටරන ගමන. ඇඳිරි කියලා නවත්තන්න පුළුවන්, හදිස්නී කියලා, අබදානී කියලා ඕන තරම් ක්‍රම තියෙනවා. කායික ගමනක් නවත්වන්න භෞතික ගමනක් සීමා කරන්න පාලනය කරන්න. නමුත් හිත තනියම නම් යන්නේ කොහේ තියෙනවද කියලා හොයාගන්න බැරි තරම් ඈතට නම් යන්නේ. හරියෙන් නෙමෙයි නම් යන්නේ. ඇඟිලා නම් යන්නේ. කොහොමද තවත් කෙනෙක් උදව් කරන්නේ? තවත් කෙනෙකුට ලේසි නෑ උදව් කරන්නේ. ලේසි පාසු දෙයක් නෙමෙයි. මේක තේරවන කල්යාණ මිත්‍රෝනේ තව කෙනෙකුට අමාරුයි උදව් කරන්නේ. මොනවා හරි ශරීරයට ඇත්තෙන්නම් කරන්න පුළුවන්. නිර්වින්දනයක් කළා හරි ඔහේ එක තැනක ඉන්න සලස්සන්න පුළුවන්. අතපය දැඳලා දාලා මොනවා හරි කරන්න. නමුත් මේ මෙන්න හිත හිතේ ස්වභාවයේ මෙහෙමනම් කොහොමද තවත් කෙනෙක් උදව් කරන්නේ? ලේසි නෑ. නිසා මනසකට කරන උදව්ව කල්යාණ මිත්‍රනේ කවුරු හරි අපේ මනසකට මේ මනසේ ස්වභාවය වෙනස් කරන්න උදව් කරනවා නම් ඒ තැනත්තා අපිට කරන්නේ ලේසි පාසු උදව්වක් නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ විශිෂ්ට වෙන්නේ. නැතිනම් උන්වහන්සේ කලේ මේ මනස නවත්තන්න උදව් කරපු එක. ඉතින් මෙන්න මනසේ ස්වභාවයේ යේ චිත්තං මෙබඳු සිත නිකං හිත නෙමෙයි මේ හිතේ ස්වභාවයේ වචන හතරකින් කිව්වා. දුර යනවා තනියමයි යන්නේ ප්‍රායෝගිකව නෙමෙයි ශාරීරිකව නෙමෙයි සහ සහසින් මෙන්න මේ වචන හතරෙන් කිව්වා හිතේ ස්වභාවයේ මෙබඳු හිතේ චිත්තං පඤ්ඤමෙන් කෙනෙකුට පුළුවන් නම් සංවර කරගන්න මොක්ඛන්ති මාර බන්ධනා ඒ තනත්තා පුළුවන් නම් මෙන්න මේ හිත මෙන්න කරන්න පුළුවන් නම් හපංකම් අනිත් ඒවා හපංකම් නෙමෙයි අපි හිතුවට ඔය දෙන්නේ සර්කස් ඔය මහා ප්‍රාතිහාර්ය විද්‍යාවත් එක්ක කරන අරබ ඒවා ලොකු වැඩ තමයි. නමුත් මේ මනසත් එක්ක බලනකොට ඒවා හපංකම් නෙමෙයි. මෙන්න හපංකම. සැබෑම හපංකම මෙන්න මේ හිත පුළුවන් නම් කෙනෙකුට නවත්ත ගන්නද මේ හිත පුළුවන් නම් සංයම කරගන්නද ඒ තනත්තා මුක්ඛන්ති මාර බන්ධනා මාරයාගේ අනසකින් නිදහස් වෙනවා මායාවේ පාලනයෙන් මායාවේ දැහැමින් නිදහස් වෙනවා කියලා. ඉතින් මේක ලේසි නැහැ. බෑ බෑ කියන එක නෙමෙයි නමුත් මේක කොච්චර අමාරුද කියන එක පේනවා. ඒ නිසාම තමයි කළ යුත්තේ. අමාරු නිසාම තමයි අපි මේකට අත ගහන්නත් ඕනේ. මත් නිසාද මේ සංකීර්ණ ස්වභාවයක තමයි කල්යාණ මිත්‍රවරුනි සංසාරය කියලා කියන්නේ. ඔය කයින් යන ගමනට නෙමේ සංසාර ගමන කියන්නේ මේ හිතේ සිද්ධ වෙන ගමනට මේ මානසික ගමනට තමයි සංසාරය කියන්නේ. හිත යන දුරට. ඉතින් හිත කොච්චර දුර යනවද ඒ පමණට සංසාරේ අපි යනවා. සංසාරේ කෙනෙක් ඇවිදින්නේ දෙපයින් නෙමෙයි වාහනයක නෙමෙයි කෝච්චියක නෙමෙයි ඔය මනසින්. ඒ මනසින් තමයි කෙනෙක් සංසාරයේ ඇවිදින්නේ. ඇවිදිනවා කියනවට වැඩිය මේ සංසාර ගමන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉතින් මොකටද මේ ඇවිදින්නේ? ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්. කුමක් සඳහාද? මොකක්ද මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ? කාටද වාසී? වාසී මේක හරියට සංසාරක වෙලෙන්දෙක් වගේ. මනස කියන්නේ සංසාරක වෙලෙන්දෙක් වගේ. තියෙන දේවල් විකුණනවා අලුතෙන් දේවල් ගන්නවා ඒවා ආපහු විකුණනවා මෙන්න මෙහෙම ගනුදෙනුවක් කරමින් තමයි හිත ගමන් කරන්නේ ඉතිරි වෙච්ච දෙයක් නැහැ. සංචාරක වෙලෙන්දෙක් ළඟ ලොකුවට ඉතිරි කරගත්ත දෙයක් නැහැ. කාගෙන් හරි ගන්නවා තව කාට හරි දෙනවා. හිතත් ඒ වගේ. මෙන්න මේ වෙලඳාමේ තමයි හිත ගමන් කරන්නේ. හිත කරන්නේ එක්තරා විදිහක බිස්නස් එකක්. අපි ඒක කලිනුත් කතා කරා. ඔය හිතනවා කියන්නේ බිස්නස් එක. ගනුදෙනුවක්. එතකොට මේ ගනුදෙනුවෙන් හිතට ලැබෙන කොමිට් එකක් තියෙනවා වාසියක් තියෙනවා සතුටක් තියෙනවා ඉතින් ඒ ඒ වාසිය බලාගෙන තමයි හිතන්නේ දැන් සතුටක් ලැබෙන දේ ගැන හිතන්න කැමති ඒ ඔස්සේ ඕතරම් දුර යන්න කැමති දැන් කෙනෙකුට ගහලා හරි අපිට සතුටක් වෙනවා නම් ඒක ඒ පැත්තෙන් අපි හිතන ඕනේ තරම් ඈතට හිතන්න හිතන්න ඉතින් සතුටක් වෙනවා අපි එහෙම හිතනවා උදව් කරන සතුටක් ලැබෙනවනේ ඒ උදව් කරන පැත්තෙන් අපි දිගටම දිගටම දිගටම හිතන්න කැමතියි. ඒක කොච්චර හරි හිතුවාම සතුටුයි. සතුටුයි කියලා අපි හිතනවා. හැබැයි මේ ඈතට යන්න යන්න ඒ සතුට නෑ. ආරම්භයේදී තිබ්බ සතුට නෑ. ඊට පස්සේ අපිම දන්නේ මොකට මම මේවා හිතන්න පටන් ගත්තද කියලා. අපම දන්නේ ඇයි මම මේවා හිතන්න පටන් ගත්තේ මහා සංකීර්ණයක අපි පැටලෙනවා. සතුටයි, බයයි, ආශාවයි, සැකයයි, කුතුහලයි ඔක්කොම පටලව ගන්නවා ඊට පස්සේ. ඉතින් මේ ධනදෙනුවෙන් හැම වෙලෙම ලාභ ලැබෙන ධනදෙනුවක් නෙමෙයි. බොහෝ විට අලාභ සිද්ධ වෙන්නේ මනසට. බොහෝ විට දුකයි ලැබෙන්නේ. සතුට විකුණන්න ගිහිල්ලා දුක තමයි බොහෝ විට ඉතිරි වෙන්නේ. අසතට තමයි ඉතිරි වෙන්නේ. ඒ නිසා මේ ගනුදෙනුව හැම වෙලෙම රිදන් ශේෂයකට යන්නේ. මේ සාංකාරික ගනුදෙනුව කල්යාණ මිත්‍රවරුනි මේ බැලන්ස් එක පොසිටිව් නේ. ධන ශේෂයක් නෙමෙයි ඉතිරි වෙන්නේ. සංසාරෙත් පිට කරන ගනුදෙනුව හැම වෙලෙම ණය ගනුදෙනුව. ඉතින් හුඟක් වෙලාට අපි මේ ණය ගෙවීමක් කරන්නේ. කලින් ගත්ත දේවල් වලට ණය ගෙවනවා. ඉස්සර අපි වියදම් කරපුවාට දැන් හම්බ කරනවා ණය ගෙවන්නේ. ඉතින් අදත් ණය වෙනවා. හෙටත් ඉතින් ඒ ණය ගෙවන්න ඉන්න වෙනවා. අනිත්‍යත් ඉන්න වෙනවා, ඉන්න අනිත්‍යත් ඉන්න වෙනවා. එතකොට මේ එතකොට මේක ඉවරයක් නැති බව තේරෙනවනේ ওই විදිහට ගියාම. ඊයේ ඊයේ වියදම් කරපුවාට අද හම්බ කරන්න වෙනවා ණය ගෙවන්න. එතකොට අද වියදම් කරන ඒවත් හෙට හම්බ කරන්න වෙනවා. එතකොට මේ ආත්මේ වියදම් කරන ඒවාට ඊළඟ ආත්මේ හම්බ කරන්න. ඉතින් මේක ඉවරයක් නෑ ওই විදිහට. ඔහොම ඉවර කරන්න බෑ මේ. ණයට කරන ගනුදෙනුවක් කවදාවත් ඉවර වෙන්නේ නෑ. එහෙම ඉවර කරන්නත් බෑ. එතකොට මේකේ මේක ඉවරයක් තියෙනවා. හැබැයි ඉවර කරන්නේ ওই ණය දෙවල නෙමෙයි ණය වෙන එක නතර කරලා ණය වෙන එක නතර කරන්න පුළුවන්. අනාගතයට වියදම් කරන එක නතර කරන්න පුළුවන්. කොහොමද? ඔය ඔය දුවන හිත දුවන හිත නතර කිරීම. දැන් දුවන හිත අනාගතයටනේ. ඔය සැලසුම් ඔක්කොම ඉන්නේ අනාගතයටනේ. මෙහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, අර දෙය ගන්න ඕනේ. ජෞර්වියට අපි ඔක්කොම අනාගතය සම්බන්ධයෙන් හිතන්නේ. එතකොට පළවෙනි කාරණය තමයි මූලිකම කාරණය දැන් මේ හිත සමනය කරන්න පුළුවන් නම් මේ ගනුදෙනු ඉවර කරන්න පුළුවන් කියලා මේ ධම්මපද ධාතාවි කියන්නේ මේ චිත්තං සංයමෙන් මේ බඳු හිත යමෙකුට පුළුවන් නම් සංවර කරගන්න මොක්ඛාන්ති මාර බන්ධනා අන්න මායාවේ බන්ධනයෙන් මිදෙනවාය එතකොට ඔන්න මේ ලක්ෂණ හතර කෙනෙකුට පුළුවන් නම් අඩු කරන්න. මොකද්ද දුර යන එක අඩු කරන්න පුළුවන් නම් හිතේ. මොනම හැඟීමක් ඔස්සේ හරි හිතට ඈතට යන්න දෙන්නේ. ආසාවෙන් හරි වෛරයෙන් හරි රාගයෙන් හරි ඊර්ෂ්‍යා මොකෙන් හරි ඈතට ඈත හිත ඈතට යන එක තමයි හිතේ ස්වභාවය. මායයක් කැමති කොහොම හරි හිත ඈතට යනවා. මොකද ඈත විදිය තරමට එයාගේ බහන්ඳ විකුණා ගන්න ලැබෙනවා. එතකොට ඒකෙන් ඒකේ ප්‍රයෝජන තියෙන ඒවා නිෂ්පාදනය කරන කෙනාට අපි කලිනුත් කතා කරා මේ අපි පරිහරණය කරන හැම එකක්ම අපිට අයිති දේවල් නෙමෙයි කියලා. ඔය අපි අඳින ඇඳුම් කන බොන දේවල් පාවිච්චි කරන වාහන, ගෙවල් දොරවල් ආශ්‍රය කරන ආදරය කරන පුද්ගලයෝ තනතුරු හම්බ කරන මුදල් මේ එකක්වත් කල්යාණ මිත්‍රරුනේ අපේ නෙමෙයි අපේ කියලා හිතුවද යම් යම් අවස්ථාවල අපිට දීපු දේවල් මේ ගනුදෙනුව හොඳට කරගෙන යන්න තවදුරටත් මේ ගනුදෙනුව කරන්න බැරි වෙච්ච දවසක මේ ටික ඔක්කොම ආපහු මායයට දෙන්න වෙනවා. ඒක අපි පැහැදිලිව දැක දකින්න කාරණයක්. කිසි කෙනෙක් මැරෙනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැ කියන තමන්ට දීපු දේවල් ජීවත් වෙන්න දීපු දේවල් හැම එකක්ම ශරීරේ පවා ආපහු දීලා යන්න වෙන්නේ. ඒවම ඒකවත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ල මායය. ඒකට මේ මායයන්ගේ ගහන්න තමයි අපි පොඩි කැමැත්තකට විකුණන්න මේ යන්නේ දැන්. ජීවත් වෙනවා කියලා කරන්නේ ඒකයි. ඉතින් මේ දුර යන තරමට මායය සන්තෝෂ වෙනවා. ඈතට ගිහිල්ලා යන තරමට එයාගේ ගහන්න විකුණා ගන්න පුළුවන්. නමුත් ඒක අපිට පාඩුයි. අපි ණය වෙනවා. ඒ නිසා පළවෙනි කාරණේ තමයි මොනම හැඟීමක් ඔස්සේ හරි ඈතට යන්න දෙන්න එපා. තරහෙන් හරි කිසිම හැඟීමක් ඔස්සේ ඉක්මනට අඳුනගන්න හිත ඈතට දුවපු බව. අඳුනගෙන එතනින් නවත්තට අඳුනා ගත්ත කියන්නේම නැවතුණා කියන එක. සිහිය ඇති වුණා කියන්නේම කල්යාණ මිත්‍රවරුනි හිත එතනින් නතර වුණා. ඒතර දුරට යන්න දෙන්න එපා. දැන් භාවනාවේ මුලින්දලම අපිට ලැබෙන උපදෙස් තමයි හිත දුවන්න දෙන්න එපා. අඳුනා ගන්න ආපහු ගේන්න අඳුනා ගන්න ආපහු ගේන්න කොතෙන්ද ඉන්න තැනට ශරීරයේ තියෙන තැනට එතකොට අසවීරං සත්වයට යන්න දෙන්න එපා ශරීරේ නැතුව හිතට ඈතට යන්න දෙන්න එපා හැම වෙලෙම ශරීරයේ තියෙන තැනට හිත ගේන්න වාඩි වෙලා ඉන්න තැනට හිතගෙන ඉන්න තැනට ඇවිදිනවා නම් සක්මනට එතෙන්ට හිත ගේන්න ඉන්නහාට යන්න දෙන්න එපා එතකොට දූරංගමන් කියන ස්වභාවය අපි වෙනස් කරනවා අශරීරං කියන ස්වභාවයත් ඒකම වෙනස් වෙනවා. ඒකට ඒක ශරීර tattweට පත්. අශරීරං නෙමේ ශරීර tattwe. ප්‍රායෝගික tattweට අපි යථාර්ථය දෙන අර මනෝලෝකෙකින් නැතුව අහස් මාලිගාවකින් නැතුව භෞතික ලෝකයට අපි වෙනවා. ඒක තරම් දැන් මේක ඉතාල වැඩගත් ගන්න ඔහේ තනියම යන්න දෙන්න එපා. Tamanta හිතෙන දේ කතා කරන්ද මේක හරි වැදගත්. ධර්ම සාකච්ඡාවක් කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ওই පොත්පත්වල තියෙන දේවල් කතා කරන එක නෙමෙයි. ඒකේ ලොකු අර්ථයක් නැහැ. පොත්පත්වල තියෙන දේවල්. ඒවා අපිට හිතෙන දේ කතා කරන්නේ. මොකද ඒක තමයි ප්‍රශ්නේ. පොතක තියෙන දේවල් කවදාවත් ප්‍රශ්නයක් වෙන්න බෑ. ජීවිත ප්‍රශ්නයක් වෙන්න බෑ පොතක තියෙන දෙයක් තේරෙන්නේ නැති එක. සාංකාරික ප්‍රශ්නේ වෙන්න බෑ. පොතක තියෙන දෙයක් කවදාවත් අපිට හැදෙන ලෙඩක් වෙන්න බෑ. අපිට තියෙන ලෙඩක් වෙන්න බෑ පොතක තියෙන දෙයක්. එතන පොතේ තියෙන ලෙඩවලට බෙහෙත් හොයන්න යන්න එපා. වැදගත් නෑ. වැදගත් වෙන්නේ ඇත්තටම Tamanට හැදිලා තියෙනවා නම්, වැළඳිලා තියෙනවා නම් ශරීරයට ලෙඩක් අන්න ඊටයි බෙහෙත් හොයන්න ඕනේ. පොතේ තියෙන ලෙඩවලට නෙමෙයි. ඒ වගේ ඒ වගේ සැබෑ ධර්ම සාකච්ඡාවක් කියන්නේ Tamanta හිතන දේ කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කරන. ඒත් කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මේක තේරුම් ගත්ත කෙනෙක්. ඉතින් කල්යාණ මිත්‍රයෙක්ගේ ලක්ෂණ අපි කලින් කතා කරලා තියෙනවා. කොහොම හරි කල්යාණ මිත්‍රෙක් කතා කරන්නේ එතකොට අර හිත තනියම නෙමෙයි යන්නේ ඒක තරම් වෙනස් කරනවා අපි. ඒ එක්කම අර හැංගිලා දුහාවක වගේ මේවා හිතුවේ ස්වභාවය වෙනස් වෙලා ගිහිල්ලා මේක එලිපිට වෙන්න පටන් ගන්නවා. දැන් තව කෙනෙක් එක්ක අපිට හිතන දේ කිව්ව ගමන් කියපු ගමන්ම කල්යාණ මිත්‍රවරුනි සහස්‍ය භාවය නැති වෙනවා. හිත හොරෙන් හැංගිලා ගිය ගමන එහෙම යන්න බැරි වෙනවා. දැන් දන්නවනේ අනිත්ත. එතකොට මෙන්න මේ හිත වෙනස් කරන්න පුළුවන් ක්‍රම දුරට යන්න දෙන්න එපා. ආපහු ගේන්න Taman ඉන්න තැනට, ශරීරයේ තියෙන තැනට ඒක තරම් තනියම යන්න දෙන්න එපා. Tamanට හිතෙන දේ ඇති සෑම විටම කල්යාණ මිත්‍රයෙක් එක්ක කතා කරන්න. එතකොට මේ ලක්ෂණ දෙක වෙනස් කරනකොට අපි අපි විසින් හිත දුවනකොට ආපහු දෙනවා නම් වර්තමානයේට Taman ඉන්න තැනට දුරන් ගමන් වෙනස් වෙනවා අඩු වෙනවා අතරීරන් කියන එකක් නැති වෙනවා කතා කරනවා නම් ඒක කරන්නේ මේ තනියම යනවා නෙමෙයි ගුහාසේනොත් නෙමෙයි පොරෙන් නෙමෙයි හැංගිලා නෙමෙයි දැන් ඒක ප්‍රසිද්ධියටපත් වෙනවා හිතපු දේ ප්‍රතික්‍රියටපත් වෙනවා. එතකොට මේක වෙනස් වෙනවා. අන්න හිත මේ හිත මේ කල් කරන ක්‍රමය, සංවර කරන ක්‍රමය, සංයම කරන ක්‍රමය. අන්න එතකොට මායයට බෑවිලා අල්ලගෙන යන. මායයට අල්ලන්න පුළුවන් නේ තනියම යනවනම් ඈතට යනවනම් තමන්ගේ ගාස් ඈතට යනවනම් වරෙන් යනවනම් මනෝලෝකිත යනවනම් ඒ ඒ ලක්ෂණ හතර වෙනස් වෙච්ච ගමන් ඔබ අර මායාවේ බන්ධනයෙන් නිදහස් වෙනවා ඒක බවට පත් වෙනවා ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි මෙන්න සංසාර ගමන කෙටි කරන්න තියෙන ක්‍රමය එකම ක්‍රමේ නෙමෙයි නමුත් පරල අර්ථකථනයක් මේ ධම්මපද ධාතාවට පහසු ක්‍රමයක් ප්‍රායෝගික ක්‍රමයක් භාවනාවෙන් අපි කරන්නේ කුමක්ද? කල්යාණ මිත්‍රයන්සේ එකතු වෙලා අපි මොකද්ද කරන්නේ? එය පැහැදිලි කර ගැනීමකුයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනාව කියන්නේ බුදු මේ හිත දුවන එක නවත්තන එක විතරක් නෙමෙයි. ඒ තුල සිද්ධ වෙනවා විශාල කාර්යභාරයක්. අපේ සංසාර ගමනන අපි කෙටි කරනවා නතර කරනවා නිමා කරනවා ඒ නිසා අවශ්‍ය වෙන්නේ දැන් මේ අපි සංසාරේ ඇවිදින්නේ භාවනා කරනකොට විතරක් නෙමෙයි හැම වෙලෙම හැම වෙලෙම අපේ හිත දුවනවා හිත දුවන හැම මොහොතකම හිත දුවන හැම අවස්ථාවකම කල්යාණ මිත්‍රවරුනි අඳුනා ගන්න බලන්න මේ වෙලාවේ හිත දිවුවට කමක් නැහැ කියලා එහෙම වෙලාවක් හදාගන්න එපා. හිත දුවන්න හොඳ නැත්තේ භාවනා කරන වෙලාවට විතරයි කියලා සීමාවක් හදාගන්න එපා. ඕන වෙලාවක ඔබත් මාත් මායාවේ උගුරක් බවට පත් වෙන ඕන වෙලාවක මායාවේ දිලි කොක්කට අපැන්නෙන්නට පුළුවන් ඒ නිසා ඒ අනතුර තියෙන බව ඒ අනතුර ඕනෑම අවස්ථාවක විවෘත බව දන්නා කෙනෙකුසේ හැම මොහොතකම හැම මොහොතකම අවදියෙන් සහ අවධානයෙන් ඉන්න උත්සාහ කරන්න. අන්න අවදියෙන් සහ අවධානයෙන් හැම මොහොතකම ඉන්න උත්සාහ කරන කෙනාටයි යෝගියෙකු කියන්නේ භවනානුයෝගියෙකු කියන්නේ මායාවෙන් නිදහස් වෙන්න උත්සාහ කරන කෙනෙකු කියන්නේ මේ සංසාර ගමනට නැවතුම් සිට කියන්නට වෑයම් කරන කෙනෙකු කියන්නේ අපි බලමු අපේ හිත කොපමණ දුර දුවනවද කියලා